මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතා බික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා ප්‍රායෝගිකව සිදු කළ යුතු භාවිතා කළ යුතු ධර්මය පිළිබඳව සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට අපි බොහෝ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදී නැවත වාරයක් අපි නොයේකුත් මාතෘකා යටතේ ඒ නිවන් මාර්ග විවර කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් නොයෙකුත් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් දේශනා කළ තියෙන කාරණාවන් වෙන වෙනම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ආසන්නම කාලයේදී අපි විසුද්ධි හත පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ක්‍රමානුකූලව. අද දවසේ අපි සූදානම් වෙන්නේ මේ දේශනා මාලාවේ ප්‍රායෝගිකව सिद्ध කළ යුතු දේවල් අපි සැරෙන් සැරේ සැරෙන් සැරේ හදිසියෙ නමුත් සාකච්ඡා කරන බව මේ අතෝ දන්නවා. අපි ගැන මින්මක් ඇති කරගන්න මගේ ධර්ම මාර්ගය මගේ ශක්තිය දැන් කොච්චර වැඩිවද මම බොහෝ දේවල් කරනවා මම දානමාන පින්කම් කරනවා බොහෝ දන් දෙනවා සිල් රකින්නවා ඒකු දේවල් කරනවා මල් පූජාත් කරනවා අනුකූල පූජා කරනවා පහන් පූජා කරනවා සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පුරපු මහා බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලබා ගත්තට පස්සේ විතරක් සාරා සංකේ කල්පලක්ෂයක් එච්චර පාරමිතා සම්පූර්ණ කරලා මහා දුකක් විඳලා බුද්ධ ශාසනයක් හැදුවේ කාට හරි මල් පූජා කර කර ඉන්නද? පහන් පූජා කර කර විතරක් ඉන්නද? නෑ. එහෙම පොඩි දෙයකට වෙන්න පුළුවන් කමක් නෑ. ඒකට එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. එහෙනම් ඒවා කරන්න එපා කියලාද කියන්නේ? නෑ ඒවා කරන්න ඕනේ. ඒවා විතරක් කරලා හරියන්නේ නෑ. ආරාම පූජා කරා කියලා විතරකුත් හරියන්නේ නෑ. තව බොහෝ පින්කම් කරා කියලා විතරක් හරියන්නේ නැහැ. අපේ මානසික ශක්තිය වර්ධනය වෙලා තියෙන්න ඕනේ. නිවන් දකින්න අවශ්‍ය කරන සුදුසුකම්ලාභියෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ සුදුසුකම ලැබෙන්නේ තමන්ගේ මානසික වර්ධනයෙන්. ඉතින් මේ මානසික වර්ධනය කොපමණකින් වර්ධනය වුණාද කියලා අපිට බලාගන්න පුංචි පුංචි මිනි තියෙනවා. අපේ Brahmachari ජීවිතේ නැත්නම් Brahmachari ජීවිතේ හෝ නැත්නම් තමන් ගෙවන සිල්වන්ත ගුණවන්ත ජීවිතය තමන්ගේ නිවන් මඟ වර්ධනය වෙලා තියෙන්නේ කොච්චරද කියලා බලා ගන්න. නිවන් දකින්නකම් කෙනෙක් ලෙඩෙක්. ශාරීරිකව ලෙඩ වෙච්ච අයට හරියට ඇවිද ගන්න බැරි වෙනවා. කතා කර ගන්නත් බැරි වෙනවා. මොන හරි අපහසුකම් එනවනේ. නේද? නැගිට ගන්න බැරි වෙනවා. ඒ වගේ මානසිකව ලෙඩ වෙච්ච අයට හරියට හිතන්න බැරි වෙනවා. ලෝකයේ ඇත්ත తත්ත්වය තේරෙන්නේ නැහැ. එයාලට හිතුවට හරියට හිතන්න බෑ. කෙලින් හිතන්න බෑ. එතකොට නිවන් දකින්න ගම්ම කෙනෙක් ලෙඩෙක්. ලෙඩ බලා ගන්න කොච්චරක්ද කියලා වෛද්‍යවරු එක එක මිමි පාවිච්චි කරනවා. සමහර අය සමහර ලෙඩවලට එන වෙනත් ලක්ෂණයක් තමයි උණ. එතකොට ඒ උණ බල බල උණ බල බල හැමදාම උණ අඩු නම් ලෙඩේ අඩුයි කියලා වෛද්‍යවරයා නියම කරන වෙලාවක් තියෙනවා නේද? ලෙඩේ ලෙඩේ උණ නෙවෙයි ලෙඩේ වෙන එකක්. හැබැයි උණ කියන්නේ රෝග ලක්ෂණයක්. නේද? ඩෙන්ගු රෝගය වගේ හැදුනහම වෙනත් මිම්මක් භාවිත කරනවා. ඒක රෝග ලක්ෂණයක්. ඒක රෝගය නෙවෙයි. ඒ වගේ මේ කෙලෙස් බරිත රෝගයේ එක එක ලක්ෂණ තියෙනවා. රෝග ලක්ෂණ තියෙනවා. හරිද? කෙලෙස් බරිතකම ලෝකේ අල්ලාගෙන ඉන්නේ අපි. කෙලෙස් බරිත අපි ලෝකේ අල්ලාගෙන ඉන්නේ. එතකොට ලෝකය අතහැරෙන්නේ කෙලෙස් අඩු වෙනකොට. අනවබෝධයෙන් හින්දායි ලෝකය අල්ලාගෙන ඉන්නේ. අවබෝධ වෙන්න අවබෝධ වෙන්න මොකද වෙන්නේ? කෙලෙස් අතහරින්න කියනවා. අතහැරෙනවා. අතහැරීම මැනගන්න උපකරණ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාණාති පාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී මේක හරි පුදුම කතාවක්. එක්තරා තැනැත්තෙක් තමන්ගේ ගිහි ජීවිතයේ කටයුතු ටික අතහැරියා. දරුවන්ගේ කටයුතුත් අතහැරියා. ව්‍යාපාරත් අතහැරියා. බුදුරජාණන් වහන්සේ කාලේ දෙක බ්‍රාහමණේ. ඒක දැන් පැවිද්දෙක් වගේ කියලා පැවිද්දෙක් කියලා අර්ථ දක්වගෙන ඉන්නවා. tamam තනියම. බුදුරජාන් වහන්සේට දැන් මුණ ගැහෙනවා. අපි දන්නවානේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ඉන්න කතා කරන කෙනාගේ தත්ත්වය දැනගෙනයි කතා කරන්නේ. ඉතින් මේ කතාව එළියට විවර කරගන්න ඕන හින්දාම බුදුරජාන් වහන්සේ මේ තැනත්තාට ගිහියා කියලා කතා කරනවා. හරි අපිත් අර සමහර වෙලාවට නිකන් අනුන් පදයට වගේ කතා කරන්නේ. ඉතින් මෙහෙම ආ ගිහියා කියලා. අන්න එහෙම කතා කරන්නේ. නේද? එතකොට ගිහියා කියලා කතා කරනවා. ගැහැවිය කියලා ආමන්ත්‍රණය කරනවා. දැන් මෙයා හිතාගෙන ඉන්නේ මෙයා පැවිද්දෙක් කියලා. එතකොට මෙයා කියනවා මම ගිහියෙක් නෙවෙයි මම ව්‍යවහාර සමුච්ඡේද කරපු කෙනෙක්. ඒ කියන්නේ මේ ව්‍යවහාර ලෝකේ කපලා දාපු කෙනෙක්. අන් අය රැකියා කරනවා මම රැකියා කරන්නේ අන් අය ගෙවල් දොරවල් බලාගෙන මම ඒව කරන්නේ අන්න ඒ ඔක්කොගෙන් මම අයින් වෙච්ච කෙනෙක්. ඒ හින්දා මම ගිහියෙක් නෙවෙයි කියනවා. ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය විනයෙහි ආර්ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදය කියන්නේ ඕක නෙවෙයි. ගෙදර අතාරලා දාන එක නෙවෙයි. දරුවන්ගේ වැඩ අතාරලා දාන එක නෙවෙයි. එහෙනම් මොකක්ද කියලා දේශනා කරන්න කියලා ආරාධනා කරපුවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතය අතහරින්න. අදත්තාදානය අතහරින්න. කාමිත්‍යාචාරය අතහරින්න. මුසාවාදය අතහරින්න. මුසාවාදය අතහරින්න. ආය කියන්නද? ඔව් නේද? මුසාවාදය අතහරින්න. පිසුනා වාච කේලම් කියන ඒවා අතහරින්න. පරුස වචන අතහරින්න. හිස් වචන අතහරින්න කියලා ওই විදිහට ලයිස්ට් තමයි දේශනා කරන්නේ. බලන්න ගිහි ජීවිතයේ ඉඳලා අතහරින්න පුළුවන් දේවල් එහෙනම් තියෙනවද නැද්ද? ගිහි ජීවිතයේ ගෙවන්න හිස් වචන ඕනමද? මොන ජීවිතයකටවත් හිස් වචන ඕනේ නැහැ. එකතු වෙලා ඔහේ නිකම් මොනවා හරි කටට එන දේවල් පැය ගණන් නේද කතා කර කර කතා කර කර කතා කර කර ඉඳීම ගිහි ජීවිතයක් ගෙවන්න ඕනද? ගිහි ජීවිතය සාර්ථක කරගන්න ඕනද? පරිසෝචන කතා කිරීම ඕනද? මේ පොඩ්ඩක් තම පරිසෝ කියන්නේ මොනවද? අසභ්‍ය වචන විතරක් නෙවෙයි පරිසෝ වචන කියන්නේ මොනවද? අනිත් අයව පරුස කරවන නේද? මහා කර වචන. හ්ම් පරිසෝ වචන ඕනේ නැහැ. හිස් වචන ඕනේ නැහැ. තෙරලං ඕනද? නෑ ඕනේ නෑ. බොරු ඕනද? ආ බොරු ඕනේ. ඕන නේද? බොරු නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි. අනිත් දේවල් නැතුණාට බොරු ඕනේ. මොකද බොරුත් එක්ක ලේසි වැඩි. ජීවිතේ ගෙවන්න ලේසි, බොරුත් එක්ක අල්ලගත් දේවල් අල්ලන් ඉන්න ලේසි. හරිද? එහෙනම් බොරු නැතුව ජීවත් වෙන්න හුඟක් දේවල් අතහරින්න ඕනේ. ඒ වගේම තමයි හිස් වචන නැතුව ජීවත් වෙන්නත් ගොඩක් දේවල් අතහරින්න ඕනේ. සාමාන්‍යයෙන් ගත්තාම ප්‍රාණඝාත අතහරින එකත් ටිකක් අමාරුයි මම හිතන්නේ. මధుරවංගෙන් වගේ නේද? එහෙනම් හොඳ හයියක් තියෙන්න ඕනේ වතරින්ට. නේද? එහෙනම් හුඟක් අය හිතාගෙන මම අන්තිම කාලේ ඔහොම ඉන්නකො මම මේ විදිහට ජීවත් වෙලා අන්තිම කාලේ නේද? ඔය අනිත් අය වගේ නෙවෙයි. මම දන්නවා මං අතාරින විදිහ. ඔක්කොම අතහැරලා දාලා මම යනවා කියලා හරියට උදම් අනපු කට්ටිය ඉන්නවා. මම ඉතින් බලාගෙන ඉන්න දැන් එයි දැන් එයි දැන් යයි අතහැරලා දාලා කියලා. වැඩි දෙනෙක් ඔය කිව්වට යන්නෙම නැහැ. වයස යන්න යන්න යන්න යන්න තවත් මොකද කරන්නේ? තරත් අල්ල ගන්න ලක්ෂණ පහළ වෙනවා. ඉතින් ඒ වගේ ඔය අවබෝධ වෙනකොට අතහැරෙන්න ඕනේ. අතහැරුණා නම් ප්‍රාණඝාත ආදී මොකටද අපි සතු මරන්නේ? මගේ පැවැත්මට. මේ ලෝකේ මගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා මම සතු මරනවා. මගේ ජීවිතය අල්ලගෙන ඉන්නවා වැඩි හිමිලා. ඇයි හොරකම් කරන්නේ? මගේ පැවැත්මට. ඇයි කාමයේ වර්ධව හැසිරෙන්නේ? නේද? මේ ජීවිතය වින්දනය කරන්න මගේ පැවැත්මට. ඇයි බොරු කියන්නේ? අල්ලාගත් දේවල් රැකගන්න. නේද? කේලම් කියන්නේ ඇයි? ඒක ඔක්කොම එහෙම තමයි. එහෙනම් ඔන්න ඔය මූලික මිම්මක් තමයි ඔන්න ඔය සිල්පද ටික ඔය කිව්ව කාරණා ටික කොච්චරකින් මගෙන් අතහැරිලාද? එපමණකින් මම ධර්මය අවබෝධ කරලා. හරි? ඔය ඔක්කොම මනමනින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දේශනාවක් සිදු කරනවා රාහුල හාමුදුරුවන්ට. රාහුල හාමුදුරුවෝ කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහි කාල පුත්‍රයානේ. හරි ආඩම්බර තියෙන්නද නේද රාහුල හාමුදුරුවන්ට? මේ මහා උත්තමයාණන් වහන්සේ මගේ පියාය. අනිත් අය ගණන් ගන්නවත් ඕනේ නැහැ මම කියලා. එහෙමද? නෑ නේද? උන්වහන්සේ තරම් ශික්ෂාකාමී භික්ෂුවක් මේ ශාසනේ තවත් නැහැ. උදෑසනම වැලි හවුරක් අරගෙන නේද මොන තරම් සාන්ත මොන තරම්නම් පල්ලෙහාට වැටිච්ච මොන තරම් ලස්සන හිතක් තියෙනවද කියලා හිතනද වැලි හවුරක් අරන් උඩට විසි කරලා ඇතුළාන්ත ප්‍රාර්ථනාවක ප්‍රදර්ශනය කරන්න කරන එක නෙවෙයි මේ වැලි හවුරේ වැලියට ගානේ මට අද අවවාද ලැබේවා නේද මේ වැලි හවුරේ වැලියට ගානේ මට අවවාද ලැබේවා කියලා එහෙම ශික්ෂාකාමීත්වයේ ඉන්න රාහුල හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට බුදුරජාන් වහන්සේ සැරෙන් සැරේ වඩිනවා කිව්වට. හරි. සම්මා සම්බුදුරජාන් වහන්සේ වැඩම කරලා අනිත් එක ගිහිකල පුත්‍ර රත්නේ වුණාට තමන් වහන්සේ ළඟ තියාගත්තද? නෑ සැරියුත් හාමුදුරුවෝ ළඟ තමයි වැඩ ඉන්නේ. ඉතින් බලන්න එක දවසක් වඩිනකොට ඈත වඩින බුදුරජාන් වහන්සේ දැකලා රාහුල හාමුදුරුවෝ මොකද කරන්නේ? පෑන් නෙලවලා තියලා පාදෝන පෑන් නෙලවලා තියලා ආසන පනෝලා හ්ම් දැන් ඉතින් මහා ලෝකේ බලාපොරොත්තු වෙන ලොකුම දේ වෙනවා අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා නේද මේ පුංචි රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීමේ සතුට හින්දා දැන් ඔන්න මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ පාදෝණය කරලා වඩා හිඳුවලා එකක් පස්ස විඳගෙන වන්දනා කරලා දැන් ධර්ම ශ්‍රවණය කරන්න ඉන්නකොට මේ පුංචි හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ අපි ඔක්කොටම වටින උණ කට්ට මොකද්ද කියලා නේද? මිම්ම මොකද්ද කියලා කියලා දෙනවා. ලෙඩේ බලා ගන්න ක්‍රමේ. ලෙඩේ බලවන් කරන ලෙඩේ බලා ගන්න මොකක් හරි මිම්මක් ඕන කියලා. සාදෝණය කරලා වතුර ඉතුරු වෙච්ච භාජනය පෙන්නනවා. පෙන්නලා බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරන්ට දේශනා කරනවා රාහුලය. අර පාදෝනා බඳුනේ වතුර වතුර කොහොමද දැන් ඉස්සෙල්ලා නම් පිරීලා තිබ්බ දැන් මොකද? දැන් කියනවා දැන් ඒකේ වතුර ශේෂ වෙලා අඩු වෙලා ඉතුරු වෙලා තියෙන ටිකයි ආන් රාහුලාන්ත කියන රාහුලය දැන දැන යමෙක් මුසාබස් කියනවා නම් දැන දැන යමෙක් මුසාබස් කියනවා නම් ඒ තනත්තාගේ ආධ්‍යාත්මික දියුණුව ආධ්‍යාත්මික ජීවිතය අන්නර බඳුනේ තියෙන වතුර ශේෂ වුණා වාගේ ශේෂ වෙනවා කියලා සංසාර විමුක්තියක් ලබන්න නම් සැනසීමක් ලබන්න නම් පෞසිද්ධ නොවෙන්න නම් හරිද අර ඔක්කොම දේවල් වලට වැඩිය ඉහළම තැනින් තියෙනවා බොරු කියන එක. බොරු කියන බොරු කිව්වොත් අන්න අරක වෙනවා කියලා කියනවා. වෙන මොන දේවල් කරත් වැඩක් නැහැ බොරු කිව්වොත් අන්න ඔක්කොම ශේෂ වෙනවා කියනවා. ඊළඟට ඒ වතුර ටික අයින් කරලා ඇවිල්ලා වැඩ ඉන්න කියනවා. දැන් රාහුල හාමුදුරුවෝ කියන වතුර ටික අයින් කරලා ඇවිල්ලා වැඩ ඉන්නවා. එතන දැන් මොකද? එතකොට කියනවා වතුර නෑ දැන්. හිස් වෙලා කියනවා කියන වාදනය. රාහුලේ යමෙක් දැන දැන මුසාවස් තොඩන්නේ නම් අන්නේ තනත්තාගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණුව සසර දියුණුව අන්නර වගේ හිස් වෙනවා කියනවා. ඊට පස්සේ කියනවා අනිත් පැත්ත හරවලා යන්න කියලා. අනිත් පැත්ත හරවනවා කියන්නේ ඉතින් කරන්නම දෙන්නේ නැහැ. අනිත් පැත්ත හරවලාට පස්සෙත් කියනවා කෙනෙක් දැන දැන මුසාවස් කියන්නේ නම් වාදනය යටිකර වුණා වාගේ එයාගේ ආධ්‍යාත්මික දියුණුව නැත්තම් Brahmachari ජීවිතය එයාගේ නිවන් මඟ යටිකුරු වෙනවා එයාගේ නිවන් මඟ යටිකුරු වෙනවා යටිකුරු වෙනවා කියලා මොකෙන්ද බොරුවෙන් විතරක් හරිද? මේ දැන් ඉතින් ඔහොම කියනකොට මොකද කරන්න ඕන? මං උඩුකුරු වෙච්ච කෙනෙක්ද යටිකුරු වෙච්ච කෙනෙක්ද කියලා හොයා බලන්න ඕනේ නේද? ඈති පදං ලේසි කොහෙද යන්නේ? යන්නේ කොහෙවත් කියන්නේ කොහෙවත්. මෙතන තියෙන දේ දැක්කද? ආය ලේසිනේ දැක්කත් ඉතින් මොකද? ඔය දැක්කා කියලා ඔය කරදර වෙනවට වැඩිය දැක්කේ නැහැ. හරි ලේසි. නේද? බොරු කියනකොට ලේසි. මොකද අල්ලගත්ත දේවල් අල්ලගන්න ලේසි. මේක ගත්තද? ගත්තේ නැහැ. අරක කිව්වද? කිව්වේ නැහැ. නේද? එහෙම කිව්ව දැන් කොහෙද ඉන්නේ? කියලා අහපුවාම දැන් කොහෙද ඉන්නේ කියලා අහම ලේසි වෙන තැනක් කිව්වම ලේසි. නේද? තමන්ගේ වැඩ කටයුතු කරගන්න ජීවිතය අල්ලගෙන ඉඳලා ලේසිද ඇත්ති පදම් බොරු කියනවා. ඊළඟට ඊට වැඩිය ලොකු ඊට වැඩිය ලොකු උදාහරණයක් දේශනා කරනවා. රාජ්‍යරුවන්ට ඉන්නවා මගුල් ඇතේ. මේ ඇතාව තමයි රජුරුව සටනට යද්දී අරයන්නේ. රජුරංගේ මේ ඇතා සටන් බිමට ගිහිල්ලා කකුලෙන් ගහනවා. අතෙන් ගහනවා. ඔළුවෙන් ගහනවා. හරි. කනෙන් ගහනවා. කොහෙන් ගැහුවත් හැබැයි හොඬ වැලෙන් නම් ගහන්නේ ඇයි? සතුරාට හොඬ වැලෙන් ගහන්න කියලා හොඬ වැල කැපුණොත් මෙයා මැරෙනවා. ඒකද ජීවිතේ බේර ගන්න ඕනේ නේද හොඬ වැලෙන් ගහන්නේ? නෑ. හා. එහෙම හිතමුකෝ අපි. දැන් තව ඇතෙක් ඉන්නවා. මේ තව අරගෙන යනවා රාජ්‍යරුව මගුල්ලතාව විදිහට සටනට. අරන් ගියා මෙයා බලනකොට අතනුත් ගහනවා කකුලනුත් ගහනවා එමත් දෙවට හොඬවලනුත් ගහනවා. හොඬවලනුත් ගහනවා කියන්නේ ජීවිතේ අතහැරලම සටන් කරනවා කියන එකද නැද්ද? රාජ්‍යරුව වෙනුවෙන් ජීවිතේ අතහැරලම සටන් කරනවා කියන එකද නැද්ද? හා. එහෙනම් හොඬවලෙන් ගහනවා දැක්කොත් යමෙක් අතින් පයින් ගහන එක ඒ හැටි දෙයක්ද? නේද? ඇතා හොඬ වලින් ගහනවා දකින්නවා නම් අපි අපි කියනවා ඒ ඇතා හොඬ වලින් ගහන එක කකුලෙන් ගහන එක නේද? එයා කකුලෙන් ඉතින් අනිවාර්ය හොඬ වලින් ගහනවා නම් කකුලෙන් ගහනවාම තමයි ආයේ මොකද ජීවිතේ අතහැරලා සටන් කරනවා නම් කකුලෙන් ගහන්න නැතුව ඉඳීද? වලිගෙන් ගහන්න නැතුව ඉඳීද? නේද? ආන්හි උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකලා දේශනා කරනවා හොඬ වැලෙන් ගසන ඇතා අන් අවයවයකින් ගහනවා කියන එක කියන්න දෙයක් නෑ. යමෙක් බොරු කියන්නේ නම් දැන දැන මුසාදුරන්නේ නම් වෙන නොකල හැකි වැරද්දක් නෑ යාට කියලා. එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියන වෙන කිසිම වැරද්දක් වෙන ඕනම වැරද්දක් කරන්න පුළුවන් යාට කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. බොරු කියනවා නම් මුසා කියනවා නම් අන්න ඒ තැනත්තාට නොකල හැකි වෙනත් වැරද්දක් නෑ කියලා දේශනා කරනවා. හරි. එහෙනම් කවුරු හරි බොරු කියලා අපි දැනගත්තා නම් බොරු කිව්වා කියලා. මොකද හිතන්නේ? ආයෙත් සත්‍යයක් නෑ. දේශනාවේ එක තැනක සඳහන් වෙනවා මිතුරුකම paludu වෙන පළවෙනිම කාරණාව බොරුවයි. හරි මිත්‍රත්වය කියන එක paludu වෙන පළවෙනිම කාරණාව බොරුවයි කියලා. ඉතින් ඒකින්දා මේ ඇයි මේ මේක මේ ඉස්මතු කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගත්තේ? මේ එකක් විතරයි සමහර තැන්වලදී වෙනත් දේවල් ඉන්ද්‍රිය සංවරය වෙලාවකට ආහාරය මාත්‍රාඥතාවය හරිද ඒ වගේ වෙන ඒවත් ගත්තාත් වාරයේ මේ වතාවේදී අපිට කිව්වේ මේ එකකින් පුළුවන් පින්නත් මේ අපිට අපේ දියුණුව ඇති කරගන්න එකක් ඇති දියුණුව ඇති කරගන්න හොඳයි මම මෙහෙම කියනවා අද ඉඳන් කිසිම බොරුවක් කියන්නේ නැතුව ජීවත් වෙනවා කියලා හිතන්න පුළුවන්ද නේද පුළුවන්ද කියලා බලන්න ඕනේ. අන්න අපි උත්සාහයක් ගන්නවා. හැබැයි ඔක මං අහනකම් ඉන්න ඕනේ නැහැ. ඔයිට කලින් මං ඇහුවා. මං අහන්නත් ඉස්සෙල්ලා මේ අය පොරොන්දු වුණා. කොයි වෙලාවේද? මම මෙහෙ ඉඳන් කිව්වා මුසාවාදා වේරමණී <laughs> සික්ඛාපදං සමාදියාමි කියලා. මේ මේ වෙලාවේ අදහස් තිබ්බද දන්නේ නැහැ. සමහර අයට ඒ අදහස නැහැ. ඒ අදහස නැත්තම් සීල් සමාදන් වෙන්නේ නැහැ. මං හැමදාම ඔබ කියනවා සීල් සමාදන් වෙන්න කියලා. හුඟාකල් මේ මම මේ කියන දේ අහගෙන හිටියට සිල් සමාදන් වෙන්නේ නැහැ. හරිද? කියනවා. සිල් ඇති තරම් කියනවා. හරිද? අපි මේ මෑතක පොඩි සමීක්ෂණයකුත් කරා. ඒක 200ක් විතර ඉන්න පිරිසකගෙන් හැම වෙලාව හැමදාම අපි අවවාද කරපු පිරිසකගෙන් කීයක් විතර ඇත්තටම සිල් සමාදන් වෙනවද කියලා බලන්න පංචශීලයේ දවස ගානේ පිරික්ස පිරික්සා 20ක් විතර වගේ අඩු ප්‍රමාණයක් තමයි. ඒ කියන්නේ 10ක් විතර තමයි බෞද්ධ අතරින් සිල් සමාදන් වෙන්නේ සමාදන් වෙන්නේ. හරිද? වැඩි දෙනා ඇත්තටම ගත්තොත් පෞද්ගලිකව අහලා බලපුවාම සමාදන් වෙන්නේ නැහැ. ඒකින්ද යාලට ඒ සීලයෙන් ලැබෙන පන්නරය, සීලයෙන් ලැබෙන මානසික හයිය, මානසික ශක්තිය නිවන් දකින්න ඕන ගුණය වැඩෙන්නේ වැඩෙන්නේ නැහැ. නිකන් කියෝ කියෝ ඉන්නවා. ඉතින් ඒකේ ආනිසංශයක් ඇත්තේ නැහැ. ඉතින් මේක මිම්මක් විදිහට පාවිච්චි කරගන්න අපිට පුළුවන්. එකක් අඩුම තරමින් එකක්. අපි දැඩි තීරණයකට එනවා මම කියන්නේ ප්‍රායෝගිකත්වයට යන වැඩපිළිවෙලක් මේක කියලා. දැඩි තීරණයකට එනවා මම බොරු කියන්නේ නෑ. මම මීට කලින් කිව්වා මේ අතන්ට මතක ඇති මං කරුණාවන්තව ජීවත් වෙනවා. හැම වෙලේම මම මෛත්‍රී සහගත වචන කියමින්ම ජීවත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ගන්න කියලා. කොහොමද දන්නේ දැන් ඒක? ඒ එහෙම කරන්න පුළුවන් නම් Tamanට ඉක්මන් සමාධියක් තියෙනවා. බොරු කියන එක ඊට වැඩිය බොහොම ප්‍රබල බලවන්ත දෙයක්. එතකොට ඇයි දැන් අපි පොඩ්ඩක් හොයලා බලමු. ඇයි අපිට බොරු කියන්න වෙන්නේ? ඇයි අපිට බොරු කියන්න වෙන්නේ? අල්ලා ගැනීම හින්දාද නැද්ද? අපි මේ ධර්මදේශනා මාලාවේ ඍජුවම කතා කරන්නේ සාමාන්‍ය ජීවිතය සූපපත් කරගෙන සාමාන්‍ය ජීවිතය හොඳින් ගෙවීම කියන එක අතුරුඵලයක් ධර්මය තුල. හරිද? අපි කතා කරන්නේ මොකක් ගැනද? පැහැදිලිවම නිවන් දැකීම පිළිබඳව. හරි? එහෙමනම් බොරු කියන තැනත්තා බොරු කියන්නේ තමන්ගේ කොටස ආරක්ෂා කරගන්නයි කිව්වොත් මොකද කියන්නේ? ඒ බැඳීම් හින්දා බොරු කියන්නේ. අර කලින්ම කියන කතාවක් හොරාගේ අම්මාගෙන් පේන අහන්න එපා. ඇයි ඒ? අම්මා බොරුමයි කියන්නේ හොරා ගැන කියන්නේ බොරු. හැබැයි අල්ලපුණතර ළමයා ගැන අහුවනම් ඇත්තගෙන ඔව් එයා තමයි හොරා. නේද? එයා තමයි හොරා කියලා කිසිම කතාවක් නැහැ අම්මා ඇත්ත කියනවා. තමන්ගේ පුතා ගැන අහුවනම් කියන්නේ ඇයි ඒ? බැඳීම. නේද? බැඳීම හින්දා. එහෙනම් බැඳීම මනින එක මිම්මක් තමයි මෙන්න මේ බොරු කියන්න සිද්ධ වීම. හරිද? දැන් කියන සමහර අය මෙහෙම. මම ඔය ඇත්ත කිව්වනම් එයාගේ හිතට දෙනවා හරියට. ඒකද මම මෙන්න මේ බොරුව කියලා දැම්මා කියලා. ඒකල එයාම කියනවා ඒක හරි සාධාරණ වැඩක් මම කරේ කියලා. එහෙනම් මට ඕන කරලා තියෙන්නේ මොකද්ද? එහෙනම් මම එයාගේ හිතට දෙන වැඩක් කරලාද නැද්ද? නේද? මම නවත්තන්න ඕන කෝකද? හිත රිදෙන වැඩේ කරලා හිත රිදවන්නේ නැතුව බොරු කියන එකද නැත්නම් හිත රිදෙන වැඩ නොකර ඉන්න එකද? හා මම දැන් හිත රිදෙන වැඩක් කරලා. මම දැන් බොරුව කිව්වා. එහෙනම් ඊළඟ සැරේ මම මොකද කරන්න ඕන? හිත රිදෙන වැඩේ සංවර වෙන්න ඕනේ නැවත වරක්. එතකොට තේරෙන්න ඕනේ. හිත රිදෙන වැඩ කරන්නේ මට මං ගැන තියෙන තද ආසාවන් හින්දා. නේද? එහෙනම් මොන පැත්තකින් හරි අපි අපි බොරු කියන්නේ නැහැ කියලා දැඩි තීරණයක් අරගෙන කැඩෙන කැඩෙන වාරයක් ගානේ ඇයි මට කියන්න උනේ ඇයි මට කියන්න උනේ ඇයි මට කියන්න උනේ කියලා හොයලා බලන්න. ඒ සියල්ලම තමන්ගේ තියෙන මේ අල්ලා ගැනීම. හින්ද අහවල් අය තරහ වෙයි කියලා මම බොරු කිව්වා. හරිද? ඒ කියන්නේ ඒ අය තරහ වෙන જાතියේ වැඩ මං කරනවා. ඒක කවදාකවත් අපි කියන්නේ නැහැ හිතන්නේ නැහැ. නේද? ඒ අය තරහ වෙන જાතියේ දෙයක්. අනිත් එක ටික එක බොරුවක් කිව්වොත් මොකද වෙන්නේ? ඒක වහන්න තව එකයි, ඒක වහන්න තව එකයි, ඒක වහන්න තව එකයි. අපි අත්හදා බලනද සත්‍යවාදී ජීවිතය කියලා කියන්නේ ඊ타ත්ම සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙන කෙනෙක්. සත්‍යයෙන් සත්‍යය ගලපා ජීවත් වෙන්න. එයා කිව්වොත් ඇත්ත කියන්නේ. ජීවිතේ පටන් අරන් බලන්න. හරිද? ටික දවසක් යනකොට මේ වටේ පිටේ ඉන්න ඔක්කොම දැනගන්නවා. එයා ඇත්තම කතා කරලා ජීවත් වෙනවා කියලා. හරිද? මේ ළඟදී මට අපේ එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවක් අහන්න හම්බුණා. උන්වහන්සේ මේ අතෝ දන්නවා. මම හිතන්නේ උන්වහන්සේ මේක කිව්ව හින්දා මම උන්වහන්සේ ගැන මතක් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අගෞරවයක් නෙවෙයි ඒක රහස් කතාවක් නෙවෙයි ඒක ජාතික රූපවාහිනියේ ලංකාවටම ඇහෙන්න කිව්ව බණක්. ඒ වෙන කවුරුත් නෙවෙයි අපි මාවර්ලේ බද්ධ්‍ය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ වෙසක් පොය දවසේ මෙන්න මෙහෙම දේශනා කරනවා. චිවුරු ඇරලා යන පොඩි ස්වාමීන් වහන්සේලාට බයින් දෙපා. හරිද? වැඩි දෙනෙක් මේ චීවරයට ආවේ නිවන් අරමුණු කරගෙන නෙවෙයි. වැඩි දෙනෙක් මේ චීවරයට ආවේ පුංචි කාලේ ආසයි පිලා. මේ මමත් එහෙමයි. උන්වහන්සේ දේශනා කරනවා. මේ මමත් එහෙමයි. මමත් චීවරයට ආවේ නිවන් දැකීමේ අරමුණේ නෙවෙයි. මම චීවරයට ආවේ පුංචි කාලේ හමුදාවේ අය දැක්කම හමුදාවට යන්න හිතෙනවා පොලිසිය අය දැක්කම පොලිසියට යන්න හිතෙනවා ඉංජිනේරුවෙක් වෙන්න හිතෙනවා දොස්තර කෙනෙක් වෙන්න හිතෙනවා ඒ වගේ මට චීවරයක් දැක්කම හාඳුනනමක් දැක්කම පැවිදි වෙන්න ඕනේ කියලා හිතුණා ඒකින්ද පැවිදි වුණා දැන් අවුරුදු 30ක් 35ක් වෙනවා හැබැයි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ෆ්ලෑෂ් ලයිට් එකක් දැම්මා වගේ නිවන් දකින්න ඕනේ කියලා තදබල අවශ්‍යතාවයක් හිතෙන් එන්න ඕනේ ඒකයි පැවිද්ද කියන්නේ දැන් තමයි පොඩ්ඩක් පොඩි පොඩි LED බල්බ් දෙක තුනක් වගේ පත් වෙන්නේ. හරිද? ඒකල කියනවා Tamanටත් ඔය තමනුත් හොයලා බලන්න ෆ්ලෑෂ් ලයිට් එකක් දැම්ම වගේ නිවන් දකින්න ඕනේ කියලා කැමැත්ත ඇවිල්ලාද කියලා. හරි දැන් තමයි LED ලයිට් දෙක තුනක් සමහරුන්ට ඒකත් නැහැ කියලා. දැන් ඒකට වෙන කෙනෙකුට නම් මේක මහා එහෙම කියන්න ලැජ්ජයි වගේ නේද? ඇහුවත් එහෙම කියන්නෙත් නැහැ. ඒතර මෙතන තියෙනවා නේද පැහැදිලිවම සත්‍ය කතා කරන ස්වභාවය. Tamange පැත්ත අතහැරලා දාලා. ඇත්ත කතා කරන අනිත් පැයට ආදර්ශයක් වෙන්න. ඉතින් ඇයි මේ අපිට මෙහෙම කතා කරන්න බැරි වෙලා තියෙන්නේ? ඇයි කතා කරන්න බැරි වෙලා තියෙන්නේ? Tamange මාන්නකාර ගති නේද? තණ්හාව හින්දා ඇත්ත කතා කරන්න බෑ. යමක් නැති වෙයි කියලා බයට. දෘෂ්ටි හින්දා ඇත්ත කතා කරන්න බෑ. නේද? මගේ කියන ගත් මගේ කියන අදහසින්ද දෘෂ්ටියින්ද මගේ දේවල් රැක ගන්න ඕනේ කියන වැරදි දෘෂ්ටියක් තියෙනවා අපිට මේ ජීවිතේ. අන්නේ දෘෂ්ටියින්ද ඇත්ත කතා කරන්න බෑ සමහර දේවල් වලට පාඩු වෙනවා. වැඩියෙන්ම ඇත්ත කතා කරන්න බැරි මොකද? මාන්නකාරකම පුංචි කාලේ නම් වැඩියෙන්ම බොරු කිව්වේ තමන්ගේ தත්ත්වය රැකගන්නයි කිව්වොත් මොකද කියන්නේ වැඩියෙන්ම බොරු කියන්නේ විභාග අසමත් වෙනකොට කියනවා විභාග සමත් වුණා කියලා දෙමාපියොත් උගන්වනවා කොහොම කියන්නේ කියලා ළමයින්ට. කියන්න එපා කියන්න එපා. නේද? ලැජ්ජාව බෑ කියන්න එපා කියලා. මොකද ඒ මාන්නේ. නේද? හ්ම් කොහේ හරි ගිහිල්ලා අමාරුවෙන් රැකියාව කරගෙන ඇවිල්ලා ඈත පළාත ගිහිල්ලා ගමට ගිහිල්ලා කියන්නේ මොකද්ද? මං අහවල් රැකියාව තමයි කරන්නේ කියලා. වැඩිපුර මිනිස්සු බොරු කියන්නේ තමන්ගේ මාන්නකාර ස්වභාවය. ආන්ගේ මාන්නේ බිඳලා දාලා ඇත්ත එළියට දාලා මම අරක පොඩි උදාහරණයක් විදිහට අපි ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව බැලුවට ඒක මහා මහා ශක්තිමත් වැඩක් ඒක. ජාතික රූපවාහිනී වෙසක් උත්සවයේ දවසේ ජාතිය අමතනවා වාගේ මෙවැනි ප්‍රකාශයක් කරන්න කෙනෙක් නිහතමානී නම් මාන්නය පල්ලෙහාට වැටිච්ච අවස්ථාවක් ඒක. ඒක අපි ආදර්ශයට ගන්න ඕන එකක් හින්දායි මම ඔක මතක් කරන්නේ. හරිද? ආදර්ශ සම්පන්න දෙයක්. මම පැවිදුණේ නිවන් අරමුණු කරගෙන නෙවෙයි දැන් තමයි මට මේ චූටි චූටි අදහස. ඒක චූටි චූටි අදහස. LED bulb වගේ අර ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙන්න ඕන තැන LED bulb වගේ. ඒකද මේ මාන්නය Tamange කොච්චරද කියලා මැනගන්න. ඒක ඔක්කොම නිවන් දකින්න බාධාවක්. එහෙනම් අපි අපූර්ව වැඩක් පටන් ගමු. හරි? බලන්න තමන්ගේ මානසික වර්ධනය කොච්චර වෙනවද කියලා. අද අපි අදිෂ්ඨාන කරගන්නවා මං ආය කවදාකවත් බොරුවක් නම් කියන්නේ නැහැ. මටවත් මම බොරුවක් කරගන්නේ නැහැ. සත්‍යවාදීව ජීවත් වෙනවා. Tamanට Tamanවත් බොරුවක් කරගන්නේ නැහැ. ඇත්තට ඇති සැටියෙන් මුහුණ දෙනවා. ඒක තමයි තියෙන අමාරු වැඩ. අපි හරි බොරුකාරයෝ. කාටද වැඩි? Tamanට බොරුකාරයෝ හරිය Tamanට බොරුකාරයෝ. හරිද? Tamanට බොරුකාරයෝ කියන්නේ මොකද? පොඩ්ඩක් නැත්තම් මොකද? හරි අමාරුයි අප්පා දැන් භාවනා කරන්න බෑ. <laughs> ගමන් ගිහිල්ලා ඇවිල්ලා මහන්සි කියනවා හරි උදේට හරි අමාරුයි කියනවා ගොඩාක් අමාරුයි මට නැගිට ගන්නවත් බෑ කිය කී ඉන්න වෙලාවල් වල ඉන්න වෙලාවක කැමති යාළුවෝ ටිකක් ගෙදර ආව කියන්නේ බලන්න මොකද වෙන්නේ අර අමාරු කොහෙන් ගියාද කොහෙන් ගියාද නැහැ අර අමාරු කොහෙන් ගියාද නැහැ නේද වැඩිපුර තියෙන්නේ අපිත් දන්නේ නැති බොරුව අපි ළඟ ආන්ගේ බොරුවෙන් අත මිදලා ජීවත් වෙන්න හරීම අමාරුයි අන්න ඒ බොරුව අතහැරලා ජීවත් වෙන්න තමන්ටවත් තමන් බොරුවක් කරගන්නද ඇත්තට මුණ දෙනවා මම කියලා තමන්ගේ හිතවත් අය තමන්ගේ ළඟින් ඉන්න ඔක්කොමත් එක්ක ඇත්ත කතා කරලා ජීවත් වෙන්න පටන් ගන්නවා. හරිද? ඇත්ත කතා කරලා ජීවත් වෙන්න පටන් ගන්නද අන්න ඒ තැනත්තාට වේගවත් වර්ධනයක් මානසික වර්ධනයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් ඒ සඳහා ඔන්න පොරොන්දුවක් ඇති කරගෙන වැඩේ ආරම්භ කරනවා. ආරම්භ කරනකොට අපි අතින් ඕක කැඩෙනවා. කැඩෙන්නේ ඇයි? ගත්ත අදිෂ්ඨාන ශක්තිය මදි හින්දා. සිහිය මදි හින්දා. නේද? එහෙම කරන්න වීරිය මදි හින්දා. අතහරින්න බෑ ඉවසීම මදි හින්දා. නේද? ඔන්නේ සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨානය උපේක්ෂාව මෛත්‍රිය වගේ ඒවා නැති හින්දා පින්නත් නේ අපි අතින් ඕක කැඩෙනවා. ඒවා අපේ හිතේ තියෙන මානසික ශක්තියින්. හරිද? කෙනෙකුට එක ඉරියව්වේ ඉඳගෙන වැඩි වෙලාවක් ඉඳ පවා පුහුණු කරන්න ඕනේ ඉස්සෙල්ලා. හරිද? වැඩි දෙනෙකුට එහෙම පුහුණුවක් නැහැ. හ්ම් මම හැමදාම මතක් කරනවා මේක පුරුදු කරන්න කියලා. මම ඊයේ පෙරේදත් ආය ආය ආය කියන දේ ආය ආය කියන්න ඕනේ. එතකොට තමයි අපිට මේක නැවත නැවත නැවත නැවත මතක් වෙන්නේ. ඒක එහෙමම තමයි. උදේ 7ට නැගිටින්න පුරුදු වෙලා තියෙන කෙනෙකුට 4ට හැරෙව්වොත් මොකද වෙන්නේ? හරියට දුක් වේදනා ඇති වෙනවා. නේද? එයාට හැරවලා අපි දැන් කෙලින් දෙනවා ළමයි කියන්නේ. ඇත්තටම මොකද වෙන්නේ? තීව්‍ර කටුක ඡණ්ඩ ගෝර මාරාන්තික වේදනා එනවා එයාට. නේද? ඉතින් හරහා රැටෙන්නමයි කල්පනා. හරි අමාරුයි. හැබැයි දෙවෙනි දවසෙත් හැරවනවා. තුන්වෙනි දවසෙත් හැරවනවා. එන්නෙන් අර අමාරු අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. දවස් 10ක් විතර එක දිගට හැරෙව්වොත් නැගිටවල තිබ්බොත් මෙන්න කිසිම අමාරුවක් නැතුව නැගිටිනවා. යමකින් වැළකෙන්න ගියාම ඉස්තෙල්ලාම හරිය අමාරුයි. ඕනම දෙයක් එහෙමයි. අතහරින්න ගියාම හරිය අමාරුයි. රිදෙනවා. හ්ම් හිත රිදෙනවා. කය රිදෙනවා. හැබැයි ඒක දරාගත්තොත් ටික දවසකින්ම බොහෝම පහසුවෙන් ඒක කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේක දන්නේ නැතුව ඒ පහසුව ළඟා කර ගැනීම සඳහා අකණ්ඩව පුරුදු කරන්න ඕනේ. අර නැගිට ඕන එක්කෙනා දවස් දෙකක් නැගිට ඕන තුනක් පුදි කරනවා. ආයෙ තුනක් නැගිට ඕන දෙකක් පුදි කරනවා. එහෙම කරොත් එහෙම හැමදාම එයාගේ වේදනාව අඩු වෙන්නේ වේදනාව අඩු වෙන්නේ නැහැ. ඒ වගේ අකණ්ඩව මේ යම්කිසි එක සීලයක් එක සීල් පදයක් අරගෙන කැඩෙන්නම දෙන්නේ නැතුව අකණ්ඩව ඔය වගේ එකක් ආරක්ෂා කරන්න බලන්න මම කියන හින්දා. මොකද වෙන්නේ කියලා. හරි. ඉක්මන් සමාධියකට හේතු වෙන බොහෝ දේවල් සහ බොහෝ අතහැරීම් සිද්ධ කරන්න වෙනවා. හොඳට තේරෙයි මම කොච්චර මේ ලෝකෙට ඇලිලාද කියලා. ඇලිලා කියලාත් අපි දන්නේ නැරින්නත් නේ. ඇලිලා කියලා දන්නේ නැත්තේ මේ ලෝකේ මට ලැබිච්ච මේ ශරීරයට සහ මේ මනසට මේ නාමකයට රූපකයට මං කොච්චර ඇලවිලාද මං කොච්චර ග්‍රහණය කරගෙනද මෙව්වා මේවා නැතුව ජීවත් වෙන්න බැරි තත්ත්වයකට කොච්චර පත් වෙලාද කොච්චර ගැති වෙලාද මේ ලෝකෙට කොච්චර සතරගතියට වහල් වෙලාද? ඡන්ද, දේශ, බය, මෝහ. ඔය ඡන්ද, දේශ, බය, මෝහ කියලා ගන්නකො පොඩ්ඩක් මොනවද? බොරු කියන තරමක් බොරු කියන්නේ මොකද? එක පැත්තකට දෙන කැමැත්ත හින්දා. කැමැති කට්ටිය මොන වැරද්ද කරත් ඉතින් හරි තමයි. ඒක ඔක්කොම පුළුවන් තරම් බොරු කීකේ වහන නෑ නෑ ඕක මෙහෙමනේ ඕක මෙහෙමනේ. අනේ අපේ අපේ ඇත්තෝ කරගන්න පව් බලන්නකො. අපි කෙලින්ම කතා කරමුකෝ. එක එක පක්ෂවල නායකයෝ ඉන්නවා. ඒ අත්තන්ව දැකලත් නෑ අපේ අය. මූණට දැකලා නෑ සමහර අය රූපවාහිනිය වල දැකලා තියෙනවා. ඒකට කතා කරලත් නෑ. හදිසියකට හරි කතා කරන්න යන්නත් බෑ. නමුත් ඒ අය වෙනුවෙන් ඇතිතරම් බොරු කියනවද නැද්ද වෙලාවකට? නේද? අහවලා මෙහෙමයි කියලා කිව්ව ගමන් නෑ නෑ කියලා අතිපදන් අර තමන්ගේ කැමැත්ත තියෙන පැත්තට මේ අනිත් අයව දමා ගැනීම සඳහා කිසිම තේරුමක් නැතුව ඇත්ති පදම් බොරු කියනවා. ඊළඟ අකමැති අකමැති පැත්ත ආ ඒකත් එහෙම තමයි. ඡන්ද, දේශ යම් කණ්ඩායමකට හෝ යම් පුද්ගලයෙකුට හෝ අකමැති නම් එයා මොන හොඳේ කරත් ඒක වහ වහ වහ වහ බොරු කියනවා. නේද? ආය බයට බොරු කියනවා. මට මොන හරි වෙයි කියලා බයට බොරු කියනවා. ආය මෝඩකමට බොරු කියනවා. හරිද? අන්නේ හතරට කියනවා ඡන්ද, දේශ, බය, මොහ. ඔන්න ඡන්දදේශ බය මොහ කියනවා අයින් වෙලා සමානාත්මතාවයට කවුරුහරි ආවොත් එයා මාර්ගඵලලාභිය. පරිපූර්ණ වශයෙන් ආවොත්. එහෙනම් මම කොච්චර සතරගතියට වහල් වෙලාද කියලා මැනගන්න පුළුවන් මම කොච්චර බොරු කියනවද කියලා බලාගත්තා. ඒකින්ද නිවසේ ඉන්නකොට කාර්යාලයේ ඉන්නකොට හරිද? අමාරුවෙන් පුහුණු කරන්න පටන් ගන්න බලන්න. සමහර අය කියන කාර්යාලයේ ජීවිතයේ තියෙන බොරු නැතුව ඕක ඉතින් කොහොමවත් හරියන්නේ නැහැ කියලා. මම දන්න සමහර අය හිටියා තමන්ගේ රැකියාව අතහැරියා. හරිද? රැකියාව අතහැරියා. ඇයි? බොරු කියන්න බෑ කියලා. බොරුවෙන්ම ජීවත් වෙන ආයතන තියෙනවා. හරි? ඉතින් මේ ආයතන අතහැරලා අතහැරියේ ඇයි? මේ ජීවිතේ බොරු කියලා ජීවත් වෙනවට වඩා මට සත්‍යවාදී කෙනෙක් වෙලා ජීවත් වීම වටින්නේ සසර විනාශ වෙන හින්දා. එහෙනම් ඒකෙන් උනේ යට යහපතක්ද නැද්ද? අතහැරීමක්ද නැද්ද? අතහැරීමක්. ඒකයි මම කිව්වේ. සත්‍යවාදී බව තමන්ගේ පැත්තෙන් ආරක්ෂා කරන්ඩ ඔළුවේ එන gediyak පිපුරුණත් මන්නම් බොරුවක් කියන්නේ නැහැ. ජීවිතයට වැඩිය වටින මේ ජීවිතේ තියෙන වටිනාකම මොකද්ද? ධර්ම අවබෝධ නොකර මැරෙනකම් මේ මස්කුට්ටිය ආරක්ෂා කරගන්න නේද? මේක රැකගන්න තව ළඟ ළඟ තියෙන මස්කුට්ටි කීපයක් රැකගන්න බොරු බොහෝ බොරු බේගල් අදාර අදාර ජීවත් වෙලා හිටියා කියලා අන්තිමට මරණ මොහොතේ ඊළඟ ජීවිතයට ඒකේ යහපතක් වෙයිද අනේ මේ තනත්තා අනිත්තර තියෙන කරුණාව හින්දා ඇත්තටම බොරු කිව්වා අම්මට තියෙන කැමැත්තට තාත්තට කියන කැමැත්තට කියලා බොරු කිව්වා කියලා අන්න අය රැවට්ටුවා කියලා අපිට කවදාකවත් යහපතක් වෙන්නේ නැහැ මම මේ අත්තන්ගේ හැමදාම අහන දේ තමන්ගේ ළඟ ඉන්න අය තමන්ව මලක් වගේ ආරක්ෂා කරනවද? පොඩ්ඩක් තේරුම් ගන්න කියන්නකෝ මම කියන්නේ මොකද්ද කියලා. අපි ළඟින් වැළඳගෙන ඉන්න අය නේද ළඟින් ආදරය කරන අය අපිව රිදවන්නෙම නෑ මලක් වගේ ආරක්ෂා කරනවා නේද ඕන වැරද්දක් කරාට කමන්නේ කියලා ඉන්නවා නැත්තම් හැමදේම හොයබල්ලා හැමදේම කරනවා හැම තැනකදීම පිහිටට ඉන්නවා කියලා කිව්වොත් හරියද? නෑ. එහෙම කවුරුවත් කාටවත් කරන්න නෑ. එහෙනම් තමන්ගේ වැඩේ තමන් කරගන්න ඕනද නැද්ද? <laughs> ඕක කවදාකවත් වෙන්නේ නෑ. කවදාකවත් වෙන්නේ නෑ. එහෙනම් අනිත් අයට උදව් කරන අනිත් අයට පරපටිබද්ධව ජීවත් වෙනවා වගේම තමන්ගේ වැඩේ කරගන්න නැත්තම් කවුරුවත් නෑ. මැරෙන්න හැරෙනකොට කවුරුවත් නෑ ওই ජීවිතවලට සහනෙට පිහිටට කවුරුවත් නැහැ කාටවත් පුළුවන්කමක් ඇත්තෙත් නැහැ කොච්චර ධනය තිබ්බත් බලය තිබ්බත් මොනවා තිබ්බත් මරණ හිත පහළ වෙන වෙලාවේ කාටවත් පිට වෙන්න බෑ දරුවන්ට ඇවිල්ලා පිට වෙන්නත් බෑ හමුදාවට ඇවිල්ලා පිට වෙන්නත් බෑ ධනයට ඇවිල්ලා පිට වෙන්නත් බෑ account එකේ කොච්චර සල්ලි තිබ්බත් පිට වෙන්න බෑ අන්තිමට පිටට තියෙන්නේ තමන්ගේ මොනවද පුඤ්ඤාභී අපුඤ්ඤාභී ආනෙන්ජාභී එතකොට අපුඤ්ඤාභී නෑනේ කොහොමද එහෙනම් පුඤ්ඤාභී ආනෙන්ජාභී සංස්කාරයන් පිහිටට තියෙන්නේ සරණට තියෙන්නේ එහෙනම් ඇතිපදම් බොරු කියලා වටේ පිටේ රැකගත්තා කියලා. අනේ මගේ පුතා මං කොහොමද ඉතින් පාවා දෙන්නේ කියලා හරිද අනිත් අයට හානියක් වෙන විදිහට තමන්ගේ පුතා ගැන බොරු කියනවා නම් අම්මේ. අනිත් අයට හානියක් වෙන විදිහට. නේද? ඒකෙන් කාටද හානිය කරගත්තේ? තමන්ට හානිය කරගත්තා. ඒකද එව්වට ලෑස්ති වෙන්න එපා. හරිද? මහා සිංහෙක් වගේ ජීවත් වෙන්න. හ්ම් මහා සිංහෙක් වගේ ජීවත් වෙන්න ඕන අපි. අකුසලයෙන් අත මිදෙන්න තියෙන වීරය සිංහෙක් වගේ කියලා සඳහන් කරනවා. සිංහයා ගැන දේශනාවේ තියෙන්නේ කොහොමද? හිටගෙන ඉද්දිත්, ඉඳගෙන ඉද්දිත්, නිදාගෙන ඉද්දිත්, ඇවිදිමින් ඉද්දිත් කියන සතර ජීවවේදී සිංහයක් තියෙන්නේ මොන වගේ පෙනුමක්ද? වීරය සම්පන්න පෙනුමක්, ජව සම්පන්න පෙනුමක්. ආන් ඒ වගේ මේ හිත සිංහෙක් වගේ කරගන්න ඕනේ. ලෝකේ තියෙන අමාරුම වැඩේ කරන්න. හරි ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි බැඳීම් අතහරින එක. අතහරින එක ලෝකය. එතකොට බොරු කියන එකෙන් වැළකින එක ලෝකේ තියෙන අමාරුම වැඩවලින් එකක්. හරිද? එහෙමනම් Tamange පැත්තෙන් බොරුවක් කියවුණා නම් එයා ලොකු පරීක්ෂණයක් කරන්න ඕනේ. හ්ම්. තේරුණාද? මගේ අතින් අද බොරුවක් කියවුණා මට මාව දරා ගන්න බැරුව මගේ සිහිය මදි වෙලා, වීරිය මදි වෙලා බොරුවක් කියවුණා. මොකක් හරි. මොකද කරන්න ඕනේ? ලොකු පරීක්ෂණයක් කරන්න ඕනේ. එහෙම තමයි බෙහෙත් කරන්නේ. උණ වැඩි වේගෙන එනවා නම් ආය අලුතෙන් බෙහෙතක් අලුතෙන් බෙහෙතක් දෙනවා වාගේ මෙන්න මෙන්න මේන් කෙලස් කෙලස් වල වැඩිවීමක්. ඇයි මම මේ බොරුව කිව්වේ කියලා තමන් විශ්ලේෂණය කරන්න ඕනේ. විශ්ලේෂණය කළා මොකද කරන්න ඕනේ? හේතු හොයාගන්න ඕනේ. ආ එතකොට හොඳටම අහුවෙනවා එක්කෝ ඡන්දයක් එක්කෝ දේශයක් එක්කෝ බයක් එක්කෝ මෝහයක් නේද? දැඩි ලෝභයක් මොන හරි එකක් හම්බෙනවා. හම්බුනහම මොකද කරන්නේ? අන්න ඒක විදර්ශනා කරන්න. හරිද? ඒක දිහා විදර්ශනා කියන්නේ මොකද්ද? විශේෂ බැල්මකින් බලනවා. මොකද්ද මෙතන වැරද්ද? මේ බැඳීම නේද? මේ වැරදි අවබෝධය නේද? හ්ම්. එහෙනම් මම ලැජ්ජාවිය යුතු කෙනෙක්. මමම හිතනවා මං ගැන එතකොට. මගේ අතින් බොරුවක් කියුණා. ඒ කියන්නේ අර අර වචනේ ගන්න ඕනේ. හරිද? මං කියන්න හුඟක් වැරදි කරනවද, කෙරෙන මට්ටමටපත් වෙනවද? හුඟක් වැරදි කරනවද අපි? කෙරෙන කෙරෙන தත්ත්වයටපත් වෙනවද අපිව? කෙරෙන தත්ත්වයටපත් වෙනවා. කෙරෙන தත්ත්වයටපත් වෙනවා. මොනවා හරි බඩුවක් ගන්න ගියාම අපි ඉලෙක්ට්‍රොනික බඩුවක් ගන්න ගියාම ගියාම වෙනද මහත්තයාගේ මොකක්ද අහන්නේ? මේකට ආ ගාරන්ටි හරි වොරන්ටි හරි තියනවද කියලා අහනවා. නේද? වළංගුතාවයක් තියනවද කියලා අහනවා. පින්නත් නිවන් මඟ ගමන් කරන යෝගියාට වළංගුතාවයක් තියෙන්න ඕනේ. Taman ගැන ගැරන්ටි එකක් තියෙන්න ඕනේ. මම මහා වැරදි වලට ඊළඟ භවයකවත් පෙළඹෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අද මට බොරුවක් කියුණා. කියුණා. කියන්න වුණා. මගේ ශාස්ත්‍රවරයන් වහන්සේ මට දේශනා කළා තියෙන්නේ මොකක්ද? බොරුවක් කිව්වා නම් තවත් නොකල හැකි වැරද්දක් නැත නේද? එහෙනම් බොරුවකට මාව පෙළඹුණා නම් මගේ මම ඕනම වැරද්දකට පෙළඹෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නැද්ද? බොරුවක් කියන්නේ මම පෙළඹුණා. ආන් අපේ පැත්තට අපි ඒක හරව ගන්නවා. ඒ අවවාදය අපේ පැත්තට හරව ගන්නවා. මගේ මානසිකාරය මට අයිති නෑ. මේක තාම වර්ධනය වෙලා නෑ. මේක ලෙඩක්. හරිද? මේ කියන්නේ මොකද්ද? බොරුව කියන ලෙඩේ හැදුනා නම් වෙන ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන්. එහෙනම් මම ඉන්නේ භයානක අඩවියක. මම භයානක තැනක ඉන්නේ. මොකද්ද? සසර මම ඕන අම්මමරයි. තාත්තා මරයි, සහෝදරයෝ මරයි, ඥාති මරයි, බුදුන්ගේ ලේ හොලවයි. හ්ම් දේවදත්තත් එක්කත් වෙලා කුමන්ත්‍රණය කරයි. නේද? ඈ මේ වගේ ඕනෑ එකට මම ලෑස්ති වෙයි. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරපු විස බීජය මෙහි තියෙනවා. මොකද්ද? බොරු කියන ස්වභාවය මගේ సంతානයේ තාම තියෙනවා. බොරු කියන ස්වභාවය මගේ సంతානයේ තාම තියෙනවා කියන කාරණාව අපි තේරුම් ගත යුතු තියෙනවා. එහෙනම් බොරුව නවත්තලා හික්මෙන්ට පුළුවන් කියන එක පැහැදිලිද? පින්නත් මේ ඕක නවත්තන්න ගියාම හරි වැඩේ තමයි වෙන්නේ. හරිද? ඕක නවත්තන්න ගියාම කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා කැඩෙන වාර ගන්න අඩු වෙලා අඩු වෙලා එක සීමාවකදී කැඩෙන වාර ගන්න නියතියකට වගේ එනවා. හරිද? දැන් මේකෙන් විතරක් හික්මෙන්ට යන කෙනා මේකෙන් විතරක් හික්මෙන්ට යන කෙනාට කැඩෙන වාර ගන්න දැන් සමහර දේවල් වලට ප්‍රතිකාර කරනකොට ඉක්මන් අඩුවක් ඇවිල්ලා දැන් මෙතන උණ තිබුණා 100 ගානකට 104ට තිබ්බා කියන්නේ ඉක්මනට ඉක්මනට අඩු වුණා දැන් 100ට විතර බහලා අඩු වෙන්නෙම නැහැ. වගේ එක ගානකින් මෙහාට 100 100ක්ම වරු නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඇයි බැඳීම් ඇති හින්දා මම කියන්නේ විශ්ලේෂණය කරන්න කියලා. අන්න ඒ තැනත්තාට බොරු කියන එක නවත්තන්න නම් මොකද කරන්න වෙන්නේ? මරණ සතිය වඩන්න වෙනවා. බැඳීම් අඩු කරන්න වෙනවා. බුද්ධානුස්සතිය වඩන්න වෙනවා, වීරිය ගන්න වෙනවා, මෛත්‍රිය වඩන්න වෙනවා, අසුබය වඩන්න වෙනවා. ඇයි තේරෙනවා මේකේ නවත්ත ගන්න බෑ කියලා. ඒ මදිවට අනිත්‍ය වඩන්න වෙනවා, අනාත්මය වඩන්න වෙනවා, ආදීනව වඩන්න වෙනවා, ප්‍රහාණය වඩන්න වෙනවා, විරාගය වඩන්න වෙනවා. ඇයි බොරුව නවත්තන්න ගියාම? එහෙනම් සමාධිය වඩන්න වෙනවා, ප්‍රඥාවත් දිනු කරන්න වෙනවා. අන්තිම නවතින්නේ කොහෙද? බොරුව කියන මිම්මෙන් මනමන මනමන හැමදාම ඒ ලෙඩේ අඩු කරගන්න අදිෂ්ඨානයකින් යමක් කරන්න ගියොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම Taman තුල වැඩෙන්න වැඩෙන්න හේතු වෙනවා මේකෙන් වළකිනකොට එක එක දෙයක් මිම්මක් කොට තියාගෙන Taman ඉදිරියට යන්න මේක කරන්න පුළුවන් හැබැයි ඉතින් සත්‍යවාදීව කරන්න ඕනේ ඇත්තම ඇත්තට මුණ දෙමින් Tamanගේ தත්ත්වය තේරුම් ගනිමින් එකක් නිවැරදි කරන්න අනිත් ඒවා නිවැරදි කරන්න වෙනවා හරිද? මෙන්න එක එකයි එක තැනකින් තමයි ඉන්නේ. උණ බල බල උණ බල බල උණ අඩු වෙන්න බෙහෙත් දෙනකොට අනිත් ලෙඩ බලනකොට ලෙඩේ අඩු වෙලා තියෙනවා. ලෙඩේ අඩු කරගන්න නැතුව උණ අඩු කරගන්න බෑ. වෛද්‍යවරයා ලෙඩේට බෙහෙත් දෙනකොට උණ අඩු වෙනවා. එහෙනම් උණ කියන්නේ මිම්ම. ඒ වගේ විදර්ශනා කර කර විදර්ශනා කර කර තමන්ගේ දැන් තියෙන తত্ত্বය මේ ශාසනයේ තමන්ගේ තියෙන తত্ত্বය තමන්ගේ තියෙන හැකියාව කුසලතාවය මං ඉන්න මානසික தত্ত্বය මගේ අවබෝධය කියන ඔක්කොම මනිනමින්ම තමයි බොරු කියවෙන වර්ගාන. ඒක කාගේ වචනයක්ද මගේ වචනයක් නෙවෙයි. නේද? අර වාදනය ශේෂ වුණා, වාදනය හිස් වුණා, වාදනය යටිකුරු වුණා නේද? එහෙනම් යටිකුරුද හිස්ද ශේෂද කියලා බලාගන්න එකයි එක උතුම් බුදු වදනක් ඇති අපේ සියලු දොස් නිවාරණය කරගන්න. ඒකින්ද නිවන් මාර්ග ධර්ම දේශනාව කියන්නේ මම ආයෙ මතක් කරනවා ඒ වගේ අපි ප්‍රායෝගිකව අපිව මැනගන්න ප්‍රායෝගිකව අපිව තේරුම් ගන්න ප්‍රායෝගිකව අපි කළ හැකි වැඩ පිළිවෙලක් පිළිබඳ සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක්. එවැනි ධර්ම දේශනා මාලාවකට ධර්ම දානමය පුණ්‍ය කර්මයක් විදිහට මේ අත්ව සහ සම්බන්ධ වෙලා අන් අයටත් මේ ධර්මය බෙදා දෙන්න ඕනේ කියලා කටයුතු කිරීමෙන් ලබා ගන්න පින මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ධර්මයේ ඇහිලා යම් කිසි කෙනෙක් අදිස්ථානයක් ගත්තා නම් මම මෙන්න මේ විදිහට ජීවත් වෙනවා කියලා ඒ තනත්තාගේ අපාගාමී ගමන නවත්වන්න හේතුවක් වෙනවා. ඒකද බොහෝ පින්වත් වෙන ධර්ම දානයක් පින්කමක් කරගත්ත මේ අත්යන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා හැම කෙනෙකුටම උතුම් ධර්මය අවබෝධ වීම සඳහාම අවබෝධ කර ගැනීම සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති